මෙන්න මේක අද සංගතන වශයෙන් අපි සම්පූර්ණ කරලා කියන සම්පූර්ණ සූත්‍රය ආශ්‍රය ධම්මදේශනා පිළිපැත් වීමට බලාපොරොත්තු වන එක කිසිතුල මේ භාවනාව දිනුවය භාවනාව දිනුවය ඇය සෑම දිනකම තෝරන ලක්ෂණය දක්වපු කරුණු ටිකක් තමයි මේ සම්පූර්ණ සූත්‍රය අන්තර්ගත කරන්නේ. ඒක සංගතනිකාය සුදම් සූත්‍රය සත්‍යයන් සත්‍යයෙන් අත්‍යවශ්‍ය ස්ථාන කියන්නේ ස්ථාන. ස්ථාන හතක දක්ෂ භාවය හඳුන්වන සෝත්‍රයයි සත්‍යප්‍රාණෝත්‍රය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ මෙතෙන් ප්‍රකාශ කරනවා සත්‍යප්‍රාණ කුසලෝ මිත්‍රේ විචෝ දිනෝද පරිච්ඡේ එමත්යෙන් ධම්මදෙනේ විචිතවා කියලා මේ උත්තර පරිසෝතිය විස්තටි කියනවා. මේ සේනාදානස්ස සරලවස්තුන් කියන නම් වෙන නමයි. සත්‍යප්‍රාණ කුසලෝ මිත්‍රේ විචෝ ස්ථාන හතක කුසල කියන්නේ කෞසල්‍ය භාවයේ දක්ෂ භාවයේ පස්සේ තනස්සා ඒ විස්තර සත්‍යතාන පුරෝධිකේ දුක්ඛිනෝද පරිච්ඡේදෝ ආකාරයෙන් උපපරික්ෂණය කිරීමට ගන්නා වූ උපපරික්ෂණය කියනවා කියන්නේ නුවණින් දිනසෙම දැකලා අවබෝධ කර ගැනීමට හැකියාව ඇත්තව විශ්වතර. කියනවාය මේ සාසන දෙකපතේ තියෙන කරේති පතන ලද බ්‍රහ්මචාරී ජීවිතයේ උත්තර පුරුෂ භාවයට පත් වූ කේවල සම්පූර්ණ දෙක කියලා. කේවලිනෝ කියන වචනය මෙතන දක්වලා තියෙනවා කේවලිනෝ කියන කේවලිනෝ කියන රහතන් වහන්සේ කෙනෙකුට කියන නම. ඒකට හේතුව රහතන් වහන්සේ කෙනෙකුට සම්පූර්ණම නිදහස් වෙලා සියලුම සංස්කාර ධර්මයන් බාහිර ලෝකේ සමාවේ සංකල්පන ලෝකේ සංඛාත සියලුම ධර්මයන් අතහැරීමේ පොදු දැනුම මාත්‍රයක් බමනක් ශේෂ්ඨවන සත්‍යයක් ඇති වෙනවා සමතන වාක්‍යයේ තියෙන සිත එන ජීවිත සිත කිසිවක් සම්බන්ධින් නැතුව තනිකරව හුදකලා වාක්‍ය කරන ධර්මයක් නිසා හුදකලාව පවතින ධර්මයක් නිසා කේවල ධර්මයක් කියලා කේවල කියන කියන්නේ හුදකලාව තනිවම පවතින කියන එක. ඒ රහතන් වහන්සේ කෙනෙකුට කියලා දෙනවා කියන්නේ. ඒකට මේ විදිහට මේ ස්ථාන අපිට දක්ෂ වූ ඒ වගේම සුණාකාරයෙන් දුවන දුමසෙන් නිසා බලලා කටම අවබෝධ කරගන්න සමත් වෙන නිසා රහත් භාවය ලැබෙනවා කියන එකයි මේක කියනවා. එතකොට සසමාන බණ්ඩ බැගැනීම සඳහා සාහන්භාවය දක්වාමාන උත්තර පරිමේණයන මාර්ගඵලයන් ලබා ගැනීම සඳහා මේ කියන කරුණු දැනගෙන ඒවා තම අවබෝධ කරගන්න සිටීමේ සාමර්ථ්‍යය දක්වනවා. මේ කියන දැනගෙන කෙනෙක් අදහස් කරන ලබන්නේ මේ කියන දෙයක් පහළ තේරුම් ගන්නා එක නෙවෙයි. නැත්තම් පොතක තියෙන දෙයක් බලලා ඒක පිළිබඳ හැඟීමක් ඇති කර ගැනීම නෙවෙයි. මේ හැඟීම තමයි ප්‍රඥාවක අවබෝධය වන්නේ. මේ කියන කරුණ සමාජයේම නුවණ සමාජයේම නුවණට වැටෙන ආකාරයෙන් අවබෝධ වීම සඳහා සමාජම අවබෝධ වන්න ඕනේ. ඒ විකල්ප වෙනුනොත් මමයි උදන්නේ තුනේ ඔය කියන ආකාරයෙන් ඊළඟ මාර්ගඵලයක්ම ලබන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. කසන්ත විකේ විකෝ සම්පත්තන කසලෝ හොති කෙතේ නම් නැත්නම් කෙතේ නම් වික්ෂා එක්සාන හතක දක්ෂ වෙනවාද? සූත්‍රය කියන්නේ පංචස්කන්ධ ධර්මයන්ගේ විශේෂ පිළිබඳ හත්සත් ආකාරයකින් දක්වන යුතු බව. ඒකෙන් උදාහරණයක් වශයෙන් කියනවා දෝපංච පදානාති රූප සෝදයන් පදානාති රූප නිරෝධං පදානාති රූප නිරෝධගාමී පටිපදං පදානාති. රූපස්ස සමුදයන් පදානාති රූපස්ස සත්‍යයන් පදානාති ආදීනං පදානාති රූපස්ස නිස්සාරං පදානාති කර්ම හතක් කියනවා. රූපේ ලැබෙන්නේ නැහැ. සමන්ගේ රූපස්කන්ධය සමන්ගේ ශරීරය ඒක දතේ තියෙන දතේ දෝ ආකාර කියලා ඒ ආකාරයෙන් දතේ. ඒකට රූප සමුදේ දකින්නට ඕන. රූප නිරෝධය දකින්නට ඕන. රූප නිරෝධ ගාමී පරිපදාව දකින්නට ඕන. මෙතන මේක මේ කර්ම හතර මත තියාගන්න පුළුවන් සතරාගේ සත්‍ය කර්ම හතරයි මෙතන කියන්නේ. දුක දුක කියන්නේ හේතුව දුක් නිරෝධය දුක් නිරෝධ ගාමී පරිපදාව කියන කර්ම හතර මේක හොඳට කටපාඩම් කරන හතරක්. මෙතන කියන්නේ ඒක තමයි. සතරාගේ සත්‍ය ධර්මයේ තමයි මෙතන මේ මත කරලා පෙන්වන්න කරන්නේ. රූපං සපදානං රූපේ දැනගන්නවා කියන්නේ රූපේ කියන්නේ ඒකාන්තයෙන් දුක්ඛ සත්‍යය. රූප සමුදයන්ට පදානාති කියන්නේ රූප සමුදය කියන්නේ දුක ඇතිවීමේ හේතුව දුක්ඛ සමුදය සත්‍යය. සමුදයතෝ ඒ කියන්නේ නිරෝධ සත්‍යය දක්වන්නේ. ඒ වගේම රූප නිරෝධ ගාමිනී පස්පදාව කියන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පස්පදාව සත්‍යයට තුරන් සත්‍යය කියන්නේ. ඊළඟට කියනවා තවත් කරුණු තුනක් පොල් හතර දාම කරලා. ඒ පරිච්ඡ අස්සාදංශ ආදීනවංශ එක්කරනවා. ආස්වාදන් කියන ආස්වාදයේ රූපයට යම් කෙනෙකුට දැනගීම සම්බන්ධව නැත්නම් යම් කෙනෙකුට ආස්වාදයක් ලැබෙනවා නම් ඒක තමයි රූපස් ආස්වාදය කියන්නේ ආස්වාදය කියන්නේ ඒකත් ආදීනවන්ත රූපයෙන් රූපයේ පවත්නා රූපේ නිසා එන ආදීනවා කියන දතිය තියෙනවා ඒක මෙන්න රූපස්ස නිස්සාරණ රූපේ නිස්සාරණ කියන්නේ ඉස්සහත් වීම රූපේ කියන සිතේ තියෙන බැඳීම නැති කර ගැනීම කියන කරුණ තුළ දකිනවා ඒකෙන් ඒකම දක්වන්නේ සතරාවේ සත්‍යමයි ඒකේ රූපස්ස අස්නාදන්ත පජානන්ති ආදීනවනි පජානන්ති යන වශයෙන් ගන්නකොට ඒකේ ආදීනවය කියන්නේ දුක්ඛ සත්‍ය වෙන මොකක්ද නෙවෙයි. ඒකේ අස්නාදේ කියන්නේ දුක්ඛ සමුදයස්සක්තිය. ඒකේ නිස්සරණය කියන්නේ මාර්ග සත්‍ය සාධිවර සත්‍ය. එතන කියන්නේ ප්‍රේතත්වාද සත්‍යය. එතකොට මේ විදිහේ රූපය පිළිබඳ කරුණු හතක් අවබෝධ කරගන්න තියෙනවා. මේ ආකාරයෙන්ම මේ අනුසාරයෙන්ම වේදනාව පිළිබඳ කරුණු හතක්. වේදනාව දැනගත යුතු වේදනාව සංදේ වේදනාව නිරෝධය වේදනාව නිරෝධාම උපකටදාව කියන කර්ම හතර තම කරවල වේදනාවේ ආස්වාදය ආදීනවේ ඉන්නස්තරය කියන කර්ම තුනක් දැකේ තියෙනවා. එතකොට එතනක් තියෙන කර්ම හතක්. සංඥාව ගැන කියන්නේ තියෙන ආකාරයෙන් හිතන්නට පුළුවන් වෙන තොන සංඥාව තියෙනවා සංඥා දැක්කපතේ තියෙනවා සංඥා සමුදය දතේ තියෙන සංඥා නිරෝධයත් ඒ වගේම සංඥා නිරෝධාමයේ ප්‍රතිපදාව අවබෝධ කරගත යුතුමයි ඊළඟට සංඥාවේ අවස්ථාවේ ආදී දැන් විස්තරණ කරන අනුස්කරණ තුනක් දතේ තියෙනවා සංස්කාරත් වෙනයි විඥානත් වෙනයි මේ ස්කන්ධයන්ගේ ඇති ස්කන්ධ දෙකම ඒවා කියන්නේ කොයි කොයි වගේ තියෙන ඒවා තියෙන මාර්ගය එවැනි ස්කන්ධයන් පිළිබඳ ආස්වාදී වලදී ආදීනෝ සහ ඒවාගේ සිට නිදීම ඉස්සරනේ දතේතු වෙන මේක අත්සත්තාන ස්ථාන හතර දක්වන භාවය මේක කියන කායයක් පිළිවෙලද පරික්ෂේ තුන ආකාරයකින් උපපරීක්ෂණය කරනවා උපපරීක්ෂණය වෙන එක සාමාන්‍යයෙන් එක වචනයකින් සිංහල වචනයකින් විස්තර කරන්න බෑ උපපරීක්ෂණය කරනවා කියන්නේ නුවණින් විමසන නිසා බලබලා දැකලා නුවණින්ම අවබෝධ කර ගන්නවා තමා විසින්ම. අසංකේ දෙහුම් දෙකෙන් නුවණ අවබෝධ කරන්නේ අසංද දෙකේ දෙකෝටේවල පරික්ෂේනෝටි පිටුකේ නම් දෙක්කප් එකේ මේ ආකාරයෙන් තුන් ආකාරයෙන් උපපරික්ෂණය කරනවාද? එතකොට කියනවා ධාතුසෝක පරිච්ඡේදය ආසනසෝක පරිච්ඡේදය පටිච්ච සමුප්පාද සෝක පරිච්ඡේදය මේ පංචස්කන්ධ ධර්මයන් උපපරික්ෂණය කළ යුතු ආකාර තුනයි මේ කියන්නේ ධාතුසෝ ධාතු වශයෙන් අවබෝධ කරගන්නවා ඒ කියන්නේ අර නෝනේ විමසන සබන්න පැහැදිලි ලෙසම තමාම අත්දකිනවා අවබෝධ කරගන්නවා මේක ධාතු වශයෙන්. ඒ ධාතු වශයෙන් කියනකොට මේකට තේරෙනවා දැන් අවබෝධය මේ දන්නා නිසා මෙතන ප්‍රධාන වශයෙන් සම්බන්ධ ප්‍රවයම දිස්වේ සුලසෝ කියන ආදී වශයෙන් ලක්වයි පරිදි ධාතු කයක් වශයෙන් දකිනවා මොනවද පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු ආයෝ ධාතු ආකාශ ධාතු සහ විඥාන ධාතු කියලා. ධාතු හයක් වශයෙන් නැත්නම් අටහක් සඳහන් ධාතු 18ක් වශයෙන් දක්වනවා. ධාතු 18ක් වශයෙන් දක්වන එක ටිකක් නිස්තීර නිස්තීර කියන්නේ පරල් වශයෙන් මුලින් වශයෙන් දක්වන කියන අර්ථයයි. එතකොට විස්තර වශයෙන් බලනවා ධාතු 18ක් දක්වන්නේ කොහොමද? ඇහැට වෙනවා, රූපට වෙනවා, චක්ක විඥානය තියෙනවා. සෝත ඇහැට කියනවා චක්කු ධාතුව කියලා. රූපවලට කියනවා රූප ධාතුව කියලා. ඇහැට කියන රූපවලට ඇහැට වෙන රූප නිසා සමවන චක්කු විඥානයට කියන චක්කු විඥාන ධාතුව කියලා. දහස කියන එකේ අදහස සත්‍යයක් නොවන පුද්ගලයක් නොපුද්ගලයක් නොවන ආත්මයක් නොවන හේතුන් නිසා හටගන්නේ ඇතිවෙමින් නැතිවෙමින් යන ක්‍රියා විශේෂයක් තියෙනවා. කියන්නේ යම් කිසි දෙයක් නැතිවෙමින් නැතිවෙමින් යන ක්‍රියා විශේෂයක් තේකින් මෙතන යම් කිසි ක්‍රියාවලියකින් මෙතනවා. ඒක මේක සිතුනා සත්‍ය පුද්ගලයා කාර්යයක් වශයෙන් ගන්නට සිතුවක් නැත්නම් අන්න එවැනි සත්‍යයක තමයි මේ දහස් රූපේ වශයෙන් පාවිච්චි කරන ලබන්නේ. ඒකත් මෙතන ඇහැ ගන්නවා ඇහැ අදාකාරයෙන් දකිනවා මේක දහස් මොඩක් වශයෙන් සත්‍ය පුද්ගලයා ආත්ම වශයෙන් ගන්න නැතුව. ඒකට එකක් දහස් කියන්නේ ඒක. මේක දැහැට පෙනෙන යන්තා රූප තියෙනවා මේ රූප ධාතු වශයෙන්. හැබැයි රූප කියනකොට මේ ඇතුලේ තියෙන මේ බාහිර රූප තමයි කියන්නේ සමන්ගේ රූපස් කන්නා රූපයක් තමයි. සමාන්ගේ සාන්තසව භාවයව දරුවෝ දෙමනේ දැන් ඉතනිට යන්තා කනාට කස්සෝටි දෙනා නම් ඒවත් ඔක්කොම රූප තමයි. ඒ විතරක් නෙවෙයි. ශබ්ද තියෙන කන්නට ඇහෙන. ශබ්දත් රූපයක්. මොකද මොනසෙන් තමයි ඇහැ දැක්කහම රූපේ කියවහම ඇහැට පේන රූපය. රූප කියන එකට ඇහැට පෙනෙන රූප සමනක් වෙනවා. කනට ඇහෙන ශබ්දත් රූප වශයෙන් ගණන් ගන්නවා. නාසයට දැනෙන ගඳ සුවඳත් රූපයක්. දිවට දැනෙන රසයක් රූපයක්. කයට දැනෙන ස්පර්ශත් රූපයක්. මේ ඔක්කොම තමයි රූප කියන පොදු වචනේ පාවිච්චි කරනවා. يعني ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන හයෙන් අර මේකට නාසයේ දුර ශරීරය කියන එකට මේ කොටස් පහයි. තෝතපද්ද ගණ්ඩක පොට්ටබ්බ කියන කොටස් පහට මේ කොටස් 10ටම තමයි රූපය කියලා කතා කරන්නේ. රූපය කියලා කියන්නේ. මේක තේරුම් ගන්න තියෙනවා. එතකොට 10ක 10 18ක් වශයෙන් බලනකොට අර ඇහත් රූපයක් තමයි 10ක් වශයෙන් බලන්නේ. ඒකට තේරුම් රූපත් රූප ධාතුවක් වශයෙන් ගන්නවා ඒක නිසා පහළ වෙන යම් කිසි නාම ධර්ම සමූහයක් එක් විඥානය හා සම්බන්ධ වෙනස් නාම ධර්මයක් ඒ සියල්ලම දහස් වශයෙන් බලනවා. එතකොට මේ හැසනාට දෝ ශරීරයේ මනසේ නින්දිය කය ඒ ආකාරයෙන් වැඩුණා නම් එතන 17000ක් ආකාරයෙන් දකින්නට පුළුවන් ශක්තිය ලැබෙන මේ 10 වල ස්වરૂපේ ඒ ආකාරයෙන් තමයි අවබෝධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ සත්‍යෝ නේව පුද්ගලයෝ නේව ආත්ම නේව හේතු නිසා හටගන්න පටිච්ච සමුප්පන්න ධර්ම. මේවා ඇටි ඇටි පැවති පැවති යනවා විනා. ඒකේ ඇති වෙන වේගයෙන් ඇති වෙන වේගයෙන් නැති වෙන ක්‍රියාවලියක් වෙනා මෙහි වෙන කිසිවක් කයක් වශයෙන් ගන්නට අවශ්‍ය සාධයක් ඇති වෙනලන්නේ නැති බව අවබෝධ වීමෙන් තමයි මේ ධාතු කියන සත්‍ය අවබෝධ වෙන්නේ. ඒක නිසා කලින් කියපු විදිහට සද්ධාතුරව ධාතු හයක් වශයෙන් වුණාට පස්සේ කීපේ දෙක ධාතු 18ක් වශයෙන් වුණා මේ රූපකය බලන්නට පුළුවන් දෙයක් තිබෙනවා. දකින්න කෙනා අර කීපේ දෙයට රහත් භාවනාවක් ලබනවා. ඒක උපපරීක්ෂණයකදී දෙවන එක තමයි ආයතන ස්වરૂප පරික්ෂණය. ආයතන වශයෙන් උපපරික්ෂණය කරනවා. උපපරික්ෂණය කරනදී මෙයා දැන් දන්නවා. මොකද නුවණ දෙන සෙල්ලක බලලා සමාම පැහැදිලි දැකම සත්‍යයක් ලෙස අවබෝධ කරගන්නවා. එතන ආයතන කියන්නේ යමක් ස්ථාන ස්ථානයක් කියන එකයි. ඒ ඔය කියන ආයතන දෙපාර්තමේන්තු වලින් තියෙන දුක්න දෙපාර්තමේන්තු පරිලෝකයෙන් ඒක ආයතන දෙපාර්තමේන්තු කියලා කියනවා. ඒ වගේ යම් කිසි ස්ථානයකට ආයතනයේ ආයතන උදාහරණ දක්වන ආයතන ස්ථාන ආයතන වේදිකම් බාහිර බාහිර ආයතන වේදිකම් බාහිර කියලා සත්‍යක් වෙන ප්‍රශ්න තියෙනවා පාට. ආත්මය කියන ආයතන හැදැකලා තියෙන්නේ බාහිර ආයතන හැදැකලා තියෙන්නේ. අත්‍යන්තස්තරාන්ත අධිකසංහායතන නිස්සබ්බාන උපකෝපණය සම්මුතිය උපකේතම් පරිච්ඡේදම් බුදුහාමුදුරුවෝ මෙහෙම කියනවා මම අධ්‍යාත්මික ආයතනමය දකිතේ කියලා මම යමක් කියනවා නම් ඒ මම එහෙම ප්‍රකාශ කරන කුමක් සඳහාද ඒකට කියන සක්කායතන සංකාරතන ධම්මායතන නිවාසන කායතන මනෝයතන කියන. එන්නේ සම්මාතේ දෙන ශරීරයේ මනස කියන හැම එන්නේ ආයතන කියන වචනයක් එකතු කරලා සක්කායතන කියන. ඇහැම නෙවෙයි සක්කායතන කියන්නේ. කනම නෙවෙයි සෝතායතන කියන එක තේරුම් ගන්න. නාසයම නෙවෙයි ගාන. අනිත් ආයතන කියන්නේ නෙවෙයි ආයතන වල හඳුන්වන්නේ. ක්‍රියාත්මකවම හඳුන්වන්නේ ඒ ඉන්ද්‍රියම පමණක් නෙවෙයි ඉන්ද්‍රිය කියන එක වෙනම ධර්මයක් ආයතන කියන එක තවත් ධර්මයක් අපි උදාහරණ දෙකකිව එහෙට චක්කුන් දේ කියලා එතකොට චක්කද්වාරාදී වශයෙන් වෙන චක්ක ආයතන චක්ක ආයතන කියලා කියනවා එතකොට ආයතන භාවයක පස්වන්නේ ඉන්ද්‍රියක් කතා මත සබා ගන්න අවබෝධ කරගන්න ඇහැ තිබුණ පදිනෙන්න ඇහැ තිබුණ ප්‍රමණයන්න ඇහැ චක්ක ආයතන බවට පස්වන්නේ සහිත රූපයක් දැකෙන්නට ඕනේ. ඒ රූපය දැකලා පස්සේ සංඥානික දැනවන්නට ඕනේ. ඒ සිත ඇතිවෙන සක්කායන බවට පත් වෙන්නේ. මේ රූපය පිළිබඳ සංඥාවක් ඇතිවන්නට ඕනේ. සංඥා වැටීම සම්බන්ධම යන සංඥා සංඥානාති සංගතක් හේතුවක් දැක්වෙනවා. ඒ හඳුනා ගැනීමක් සමග විකල්ප ගණනය වීමක් සිදු වෙන නිසා එතන නාම ධර්ම ගැනීමක් ඇහැසුරු කරන පවතින අන්න ඒ සත්‍යයට පත්ව තමයි ඇහැ සක්කාතයන් බලපත් තමයි දුන්නා නැතුව මේ ඇඟිලම් දිව තියෙනවා. මේක මොනවාද? දුහ ආයතන බලයෙන් පස්සෙලා නැහැ. මොකද බුදුන ආයතනයක් වන්නකම් බුදුන රක්ෂණය වෙන්න ඕන. ඒ පිළිබඳ දැනීමක් ඇතිවන්න ඕන. ඒ පිළිබඳ සිතින් පරම්පරාවක් පහළ වීමක් සිදුවන්න ඕන. නම් ධර්ම දෙකක් ඇතිවෙන්න වෙන්න ඕන. එහෙම දැන් සිදුවන්නේ දැන් මේ කන කෙලින්ම සෝතාවචනයක් බවට පත් වෙලා තියෙනවා. මානසික සමහරයට මේ සුවඳ දැකෙනකොට දැනෙනවා. ඒ පිළිබඳ සුවෝ දැනීමක් කියලා නම් දැන් ආයතනයක් බවට පත් වෙනවා. මේකේ තේරුම ගන්න මේ ඉන්ද්‍රියන් නෙවෙයි ආයතන කියන්නේ කියන කතාව. ආයතන වන්නතන මේක මේ සලආයතන සූත්‍රයේ මේ සලආයතන බංගෝලේ මේ සූත්‍රයක තියෙන සලආයතන වලට ඉතාම පැහැදිලිව දක්වලා. මේ ආයතන විස්තර කරනවා. ඒ ආයතන මේ සබ්ද කියලා විස්තර ආයතන හැවිද්ද තේකේ කියලා. රත් සක්කුන්ත නිරුද්ධකේ රූප සංඥාත නිරුද්ධකේ ආදී වශයෙන් දක්වනවා. පැහැදිලිව ඒක තමයි කියනවා. නිරුද්ධ වෙනවා නම් රූප සංඥා නිරුද්ධ වෙනවා නම් ඒක පිළිබඳව කියන සිතිවිලි නිරුද්ධ වෙනවා නම් එතක එතන තමයි චක්කාත නිරෝධය කියලා කතා කරන්නේ. ඔකනේ මේ මං කියපු කතාව මං කියච්චිනම් කාර්යෝ පදනම මැද ඉඳලා මේ කතාව එන්නේ පස්සෙන්. ඒක නිසා ප්‍රායෝගික ධර්මයේ යථාර්ථයෙන්ම බුදුහාමුදුරුවෝ කියන දේශනා කළා කියන්නේ. එතකොට ආයතන කියන්නේ ඉන්ද්‍රියන නෙවෙයි ඉන්ද්‍රියන් අරමුණු කරනාට පස්සෙ ධර්ම මාත්‍යක් ඇති වුණා. ඒකත් ආත්මවත් පස්සන්නේ. ඒ කියන්නේ අයහත රූපයක් දැකීමෙන් දිත්තේ දිත්තමන් සම්භාවිතේ වශයෙන් දැකීම මාත්‍රම නවතින වෙනවා. එතන ඒක ඇහැට ආත්මයක් වන්නේ. දැන් දැකපු දේ සංඥාවකින් හඳුනා ගන්නකොට ඒ හඳුනා ගැනීම නිසා ඒක පිළිබඳ සංඥා විතක් ආදී ධර්මයන් පහළ වෙනකොට අන්න එතකොටයි ආත්මවත් පස්සන්නේ. ආයතන තමයි හැස්වන්නේ. ආයතන කියන්නේ ස්ථාන මොනවද මේ හැස්සන්නේ? සංස්කාර ධර්ම රැස්සන්නේ. දැන් මෙයාට බහගෙන කියනවා ඇහැ තිබුණාම සංස්කාර ධර්ම නිකම්ම දැක්කන්නේ නැහැ. මෙයාගේ දිය තිබුණාම නිකම්ම සංස්කාර ධර්ම දැක්කන්නේ. ඒ සංස්කාර ධර්ම රැස්වීමට ධනනය වීමට ගලපෑමට හේතු වන අනිත් ධර්ම ඒකරාශුණාන් පස්සෙ තමයි එවැනි ආයතනයක් බවට මුදුන්දේ පරිවර්තනය වන්නේ. ඒක නිසා සංස්කාරනාදී ආයතන හය දතේ තියෙනවා මෙම ආකාරයෙන් දකිනවා. දකිනකොට මොකක්ද දකින්නේ මේක සම්මතෝලයෙන් විදිහට පවතින ධර්මයක් හෝ තමයි ඕනෑන්ද්‍රක පවස්ථා ගන්න යාමක ධර්මයක් නෙවේ. ඒ හේතුමාට පස්සේ මේවා බල පරම්පරාවක් වශයෙන් හේතුඵල ධර්මතාවයක් වශයෙන් හැදෙන්නේ නැති වෙන ධර්මනි. මේ සත්‍යය දකින්න සත්‍යාසන සෝතාසන ගහනාසන ජෝවාසන කායසන මනෝයතන. ඒකට කියනවා දැන් බාහිර ආයතන මේ නිකම්ම බාහිර ආයතන දකින්න. බාහිරාත්ම හැකියාවට මොනවද රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම රූපාත්ම ශබ්දාත්ම ගන්ධාත්ම රසාත්ම පොට්ටබ්බාත්ම ධම්ම හතන ඒකේ මේකට ගැඹුරු සංඥාන් ටිකක් තේරෙන්න ගැඹුරු කරනවා කියන්නේ මුදම ලොකුනට අධ්‍යාත්මිකයන් ආයතනවලින් සම්බන්ධ සම්බාහිරාත්ම සම්බාහිරාත්ම දෙකක් අධ්‍යාත්මිකව දෙකක් කියලා කියනවා මෙතන බාහිර ආයතන කියනකොට බුදුහාම හොඳක් කරනවා රූප ආයතන, ශබ්ද ආයතන, ගන්ධ ආයතන ආදී වශයෙන් මේ කොටස් හය රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම තුනයි. මේවා ඇත්ත වශයෙන්ම මම මගේ අවබෝධයේ බලනවා නම් රූප ආයතන කියන කතාව වැරදි කතාවක්. ශබ්ද ආයතන කියන කතාව වැරදි කතාවක්. ඒක නෑ. රූප ආයතන නැහැ, ශබ්ද ආයතන නැහැ, ගන්ධ ආයතන නැහැ, රස ආයතන නැහැ, පොට්ටබ්බ ආයතන නැහැ, ධම්ම ආයතන නැහැ. අපිට පිටත් වෙන්න පුළුවන් මේ බුදුහාමුදුරුවෝ කියනවා කියන එක හඳුනන්නේ නැහැ කියලා මම තමයි කියන්නේ. දැන් මෙයාගේ දැන් කන තියෙනවා මේ ශබ්දෙ බුදුන් ලබනවා. දැන් මේ ශබ්දය අතුරු කරගෙන සෝතායතන පහළ වෙනවා. ඒක හරි. එතකොට ශබ්දය මෙයාට ශබ්දායතනයක් බවට පත් කරලා තියෙනවා. එතකොට සෝතායතනයක් මෙතන තියෙනවා. ශබ්දායතනයක් තියෙනවා. අපි හිතමු මේ වෙලාවේ විවිධ ශබ්ද තියෙන ලෝකේ අනන්තවත් ශබ්ද. මෙවැනි ශබ්ද අමේ වද ඕන එකක් තියෙනවා. ඒ එකක්වත් මේකේ කනට ඇවිල්ලා දැන් වදිනවා. ඒ එකම ශබ්දයක් මේකට ආයතනයක් බවක් පත් වෙනවා, ශබ්දායතනයක් බවක් පත් වෙනවා. කිසියක් දැන් මේ ගාන තියෙනවා නෝක තියෙනවා. මේ ලෝක කොච්චර ලෝක තියෙනවද? මනෝරම්‍ය ලෝක තියෙනවා. මොකක්ද? එතකොට ප්‍රියෝක දෙන ලෝක තියෙනවා. ප්‍රිය රූප, නිත්‍ය රූප ලෝකේ පවතිනවා. මේ රූප මේකේ ඇහැට බැඳලා ඒ පිළිබඳ සිතිවිලි ගන්න පහළෝනේ නැත්නම් ඒ රූප කුසල මෙයාගේ ස්ථානව කල්පනා කරනවා මේ ප්‍රයත්නෙද මෙයාගේ නාමයේ කියන නාමයේ තිබුණාට දඟසුවද කොච්චර ලෝක දැන් තියෙනවා දැන් මෙතන දැඟ හොඳ කෝරේ සුවඳ හැදලා අපි කල්පනා කරන ලෝක කොච්චර නම් ගඳවත්ද සුවඳවත්ද තියෙනවා ඒ සුවඳවත්ද මෙයාගේ නාමයේ වැඩිලා ඒ පිළිබඳ සිතිවිලි පරම්පරාවක් පහළෝනේ නැත්නම් ඒ කිසිම මේ ගඳ සුවඳක් මේ අනුකල්පනා කරනකොට ඒක ධන දායකණයක් බවට පත් වෙනවා. පස්සන්නේ මේ ලෝකෙ කොයිතරම් රස තිබුණාද? ඒ රසවත් තමයි දිවේ ගෑවුනේ නැත්නම් ඒ කිසිම රසයක් රසායනයක් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ දෙවට දැනෙන ස්පස්තන අරමුණක් බවට පත් වෙන්නේ. වගේම කයට විවිධ අරමුණු තියෙන හැම වෙලේ හැම වෙලේ හැටියට පොට්ටම් බලන්නන් තියෙනවා. ඒවා හැම වෙලේ ඒ පිළිබඳව නම් තමයි දැනෙන්නේ වීමක් සිදු වෙන්නේ නැත්නම් ඒ කිසිම පොට්ටම් බලන්නන් අපානෝකල්පනා කරන අපගේ පොට්ටම් බලන්නන් ධම්මාරම්මන කියලා. අපේ හිතට අරමුණු නොවනවන යම් කිසි දෙයක් ඒ කිසිවක් ධම්මාරම්මන කියලා. අපේ හිතට යම් කිසි දෙයක් හමුවලා අරමුණු වෙලා ඒ කියන්නේ සිතුවිලි පැවැත්වුවොත් විතරයි ඒක අපිට අරමුණක් ගන්න නැත්නම් මේ විදිහට පැහැදිලිව මේ වාහන ආසන හය කියන එක ආධ්‍යාත්මික ධර්මයට සම්බන්ධව එකම දෙයක් බවට පත් වෙනවා. ආධ්‍යාත්මික ආමතන හයයි බාහිර ආධන දෙයයි කියන දෙකම එකක් බවට පත් වෙන දෙයක්. දැන් දෙකක් වශයෙන් වෙනස්යෙන් දකින්නේ එකක් වශයෙන් දකින්න තත්ත්වයෙන් දෙයක්. මේ දෙය අර බාහිර ආයතන කියන ඒවාට අපි අතේ ඉන්න දක්වනවා. මේ රූපේ හොඳයි ලස්සනයි වටිනවා වගාදී වශයෙන් මෙයා හතරෙක් මෙයා මිතුරෙක් මුත් ආකාරයෙන් අපි වට ඒවට වැඩි දක්වන කියන අපි අගේ කිරීමක් ඒවට ඒවා පිළිබඳ තීරණ ගැනීමක් සිදු කරනවානේ සත්‍යයන්ටත් තියෙන සතුටුවලට තියෙන මේ හැම එකක්ම සමාජයේ සිත තුළ ක්‍රියාත්මක වන නාම ධර්ම හැද බාහිර රූපවල, ශබ්දවල, ගන්ධවල තියෙන දෙයක් නෙවෙයි. කොයිතරම් ලක්ෂණ රූපයක් වුණත් කෙනෙකුට ලක්ෂණයන් දක්වන තවත් කෙනෙකුට ඉතාම පැත්තේ බලන්න අපේ රූපයක් වන්නත් පුළුවන්. ඉතාම ලක්ෂණ රූපයක් දෙන්නත් පුළුවන්. ඒක තවත් කෙනෙකුට ඉතාම දකින්නකට තරහ යන තරම් දකින්නට අකමැති වෙන තරම් අපේ රූපයක් වන්නට පටයක් ගන්නවා. දැන් ධර්මයෙන් බුදුහාමුදුරන්ගේ රූප දකින්න බොහෝ මුචින්මයි කෙනෙක්. සාමාන්‍ය කෙනෙක් බුදුහාමුදුරනේ ලෝකෙ දකින්න ලස්සනවත් ප්‍රතිමාවක් දකින්න සමාධි පැහැදිලිවක් කරනවා. අර මුස්ලිම් කාරයෙක් ඒක දැක්කම තේරෙනවා එයා කරන්නේ. ඒක එක්කද මුචික සුචිකරණ අරමුණේ. එයාට ඒක ඉතර මාගේ කරන දෙයක් කුතියි. ඒ නිසා මේ අරමුණ තුළ නෙමෙයි ඔය කියනද ඇදෙන්නේ ඒ සෑම ඇදීමක් තියෙන සමාජයේ සිත තුළ මේ සිත තුළ ක්‍රියාත්මක වන හැදෙනුම් නැත්නම් ඒවා විමසීම ඒවා පිළිබඳ තීරණ ගැනීම ආදී සෑම දෙයක්ම සමාජයේ නොදක්කම නිසා අවිද්‍යාව පාදක කරගෙන සංස්කාර ධර්ම ගැටීම නිසා සිදුවන ක්‍රියාවක් හැර අනිසක් නෙවෙයි. මේක නම් ආත්මාවට තේරෙන්නේ. නමුත් ඒක තමයි සත්‍ය. ඒ කියන්නේ අවිද්‍යාව සමාජයේ සිත තුළ තියෙන සංස්කාර අර බාහිර අරමුණු අරගෙන ජීවිතේ පිළිගන්න එච්චරයි. ඔක තියෙන දේ වෙනත් අත්දැකීම් කියලා මේකයි. ඒක නිසා මේ බාහිර ආයතන දකිනකොට අපි තේරුම් ගන්න ඕනේ මේ බාහිර ආයතන වල කිසිම වටිනාකමක් නැහැ වැදගත්කමක් නැහැ. අපි මේ බාහිර ආයතන වල වැදගත්කම දීලා වටිනාකම දීලා කටයුතු කරන්න කියලා මේ ආරම්භ ජීවිත පැනනගේ ඒක එහෙම වටිනාකමක් දෙනවා කියන එක වැරදි කතාවක්. ඒක නිසා තමයි මේ සංසාරයේ ප්‍රසාර ගමන් දැන් බාහිර අරමුණු වල කිසිම හොඳක් නැහැ කිසිම නරකක් නැහැ කිසිම උසස් මහලක් පහත් මහලක් මොකක්වත් නැහැ ඒ හැම එකම දෙන්න අපිට සිදුනවා. අපේ සිතන අපේ ආකාරයෙන් සිතනකොට ඒක ඒ ආකාරයෙන් අපිට දිස්තරයි කරයි. අපි හිතන්නේ යම් ආකාරයකින් ඒ ආකාරය තමයි මේ රූපේ වගේ සබ්දේ අපිට තියෙනවා අපිට තියෙනවා අපිට හැදෙනවා අවබෝධ වෙනවා. ඔබට බාහිර ආයතන ඔක්කොම සමන්දී සිතතුළු ක්‍රියාවන ක්‍රියාත්මක වන නාම ධර්මයක් තමයි. මොකද බාහිර ආයතන දකිත ආකාරයට එකක්. මොන බාහිර ආයතන මේ සම්බන්ධ කරන්නේ කියලා පරිස්සම් කරන්න ඕනේ කියලා දැන් ඕනේ විමසන්න දකින්න ඕනේ කියලා. තවත් එකක් කියන්න ඕනේ තේරෙද පරිච්ඡේ තුන් ආකාරයෙන් උපවස්සා කරනකොට මොකද්ද? පටිච්ච සමුප්පාද දෝපයිකති. හේතුඵල ධර්මතාවයන් රැකන්නේ සංකප්පන ධර්මයන් විමසීමට අනුවෙන් දක්වලා අවබෝධ කරගන්නවා. එතකොට හේතුඵල කියන්නේ ඈත රූපයේ තියෙන හේතු රූප සමුදේ වේදනා සමුදේ ආදී දකින්නට ඕනේ කියලා සත්‍යතාවය ගැන කතා කරනකොට කියන්නේ රූපයේ තියෙන හේතු වේදනා තියෙන හේතු සංඥා සංකාර විඥාන තියෙන හේතු දකින්න ඒකම තමයි මෙතන හේතු පරිවර්තන කතා කරනකොට කතා කරන්නේ ඒක අමතර කාරණයක් කියලා අනිත්‍ය පත්‍ය සංඛාර සංඛාර පංචාරිඥාන ආදී වශයෙන් දැක්කේ පටිච්චසමුප්පාදන් දහස් අංගදහස් මේ අංග තුනක් ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා මේ පංචස්කන්ධ ලෝකයේ තුල කියලා දකින්න ඕනේ මේක පැහැදිලිව තේරුම් ගන්න මේ පටිච්චසමුප්පාද ධර්මයන් කියන්නේ බාහිර ලෝකයක නෙවෙයි කියලා. පටිච්චසමුප්පාද ධර්ම කියන්නේ පොත්පත් වලින් පටිච්චසමුප්පාද ධර්මයන් ක්‍රියාත්මක වන්නේ තමයි සිදුතර පංචස්කන්ධ ලෝකයේ තුළ. එතකොට සමාගෙන අවබෝධය තුළ පටිච්චසමුප්පාද ධර්මයන් අවබෝධ කරගන්නේ නැත්නම් ධර්මයක් ලබන්නේ. බාහිර දෙයක් නෙවෙයි මිනිස්සේ සත්‍ය ධර්මය දන්නවා කියන ධර්මය ඉගෙන ගන්නවා කියන්නේ පටිච්චසමුප්පාදේ කොහොමද බාහිර දෙයක් ඉගෙන ගන්නවා කියන හැඟීම නෙවෙයි කරන්නේ. වෙනකොටවත් වෙන දෙයක් ඉගෙනගන්නේ සමාන්ගේම සිද්දතර ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියක් මේ අපි උද්දා කරන්නේ අපි බලන්නේ ඒකේ තේරුමේ දකින්න කියන ඒ හැඟීමයි. එතකොට මේ සංකප්පන්ද ධර්මයන් පරිසම්පාද වශයෙන් දකිනකොට මෙන්න මේ මේ හේතුන් නිසා මේ මේ ඵල ධර්මයන් හටගන්නවා. මේ ඵල ධර්ම හේතුන් නැති වෙනකොට මේ ඵල ධර්ම නැති වෙනවා. මේ හේතුන් තියෙනකොට මේ ඵල ධර්මයේ තියෙනවා. මේ හේතුන් නැත්නම් මේ ඵල ධර්මයේ නැහැ කියලා. දැන් හිතේ සමාදා වෙනවා නම් මෙතන සත්‍යයේ කාර්යයක් වශයෙන් ගන්න ප්‍රතිපදයක් ඉතිරිවන්නේ. එතකොට දකින්නේ මේ හේතු නිසා නැති නැති නැති නැති ඵල ධර්ම පරම්පරාවම ස්වභාවික ධර්ම පරම්පරාවක්. මෙන්න මේ ස්වභාවික ධර්ම පරම්පරාවක් කියන අවබෝධය හරියටම ඇති කරගන්නට පුළුවන් නම් තමන්ගේ ධර්ම වශයෙන් රූපේ කියන්නේ මේ රූපේ දෙදෙනකොට ඔන්න හිතට දුකයි. නැත්නම් ජරාව නම් ජරාවට යනකොට දුකයි. මහා වෙනකොට තියෙන කටේට වඩා තව තවත් දුර්වල වෙනකොට ඔන්න හිතට දුකයි. නැත්නම් මනස් වෙනකොට දුකයි, ඒත් වෙනකොට දුකයි. ඕවා ඉන්ද්‍රියන් විකල්පත්තේට ඉන්ද්‍රියන් පරිගණකත්තේ තියෙන ඉන්ද්‍රියන් පත්තේ පොතුනේ නැත්නම් ඒවා කියනකොට ඒක දුරම මොකක්ද ඒ දුක කියන්නේ. මේ අපි හිතන අල්ලගෙන ඉන්නේ මේක මම නැත්නම් මේක මම මේක හොඳ දෙයක් සමාජයට දෙයක් මේ දායකයන් අපි ගාස්නේ කරලා උපාදාන කරගෙන යම් කිසි කෙනෙක් මේවා හේතුඵල ධර්මතා විනා සත්‍ය හෝ මම කියලා ගන්නට දේවල් නෙවෙයි හේතුන් නිසා ඇති ඇති නැති වෙන කියන ස්වභාව ධර්මය කියලා සම්මියක්ම පැහැදිලිව දැකලා තියෙනවා. මේ ස්වභාව ධර්මයේ ස්වභාව ධර්මයේම තිබෙනම බාර කරන ස්වභාව ධර්මයේ සදා ධම්පාදයෙන් පාරවල් පැත්තට තියන කියලා හිතනවා. හිතන්න පුළුවන් නේද? ඒකට මොනවාවත් හිතට කිසිම බලපෑමක් නැතිනේ පුළුවන්. ඒකේ ජරාවට ගියත් හිතට හිත ජරාවට යන්නේ නැහැ. හිතට පීඩාවක් ඇතිවන්නේ නැහැ. අපේ දුර්වලුණත් ඒක පිටට බලපාන කරුණක් නේ රෝගේ මහත්කමක් තියෙනයි රෝග උනක් තියෙනයි දරාට ගියක් තියෙනයි මරණයට පත් වෙන ඕනම සත්‍යයකට පත් වෙනක් තියෙනයි කොයි සත්‍යයකට කොයි විපරිණාමයකට කොයි අනිත්‍යතාවයකට මේ රෝගේපත් උනත් ඒ සියලුම දේතුලින් සිතට කිසිම වේසක් පීඩාවක් දුකක් පරිලාහයක් වෙන කිසිවක් දෙන්නේ එතකොට ඒක විකට විශාල සහනයක් මේ ස්වභාව ධර්මයේ ස්වභාව ධර්මයේ පරිවර්තනය කොට දිනන කෙනෙක් ඇත්තදවන. මොකද සත්‍ය වශයෙන් මේ ස්වභාව ධර්මයි. ඒවා අපේ මූලිකම තමයි මම මගේ ආදි වශයෙන් ගණනය කළාට ඒක අපේ තියෙන නඩත්කම හැදෙන්න දෙයක් නෙවෙයි. එතකොට ඒක නිසා වේදනාව ගත්තත් මේ වේදනාව ගන්න දුක් කියන්නේ මම දුක් වේදනාව නා මගේ දුක් වේදනාව මේක මමයි වසන්න බෑ. ඒක නිකන් බෝධරට ඒක ග්‍රාෆ් කරලා අල්ලගෙන උපාදාන කරගෙන ඒක කටේ පුරන්නේ. මගේ වේදනාව මම වේදනාව. මේ වේදනාව ගත්තොත් ස්වභාව ධර්මයේ පළතු සම්මතන. වේදනාව ඇති හේතුන් දුරෙන් කැමතුනක් නැතුනක් මේ වේදනාව ඇති නැති වෙන එක සෝත ස්වභාව ධර්මයක් පොදු සංස්කාර ධර්මයක් නෙවෙයි. ඒක දැහැදිය දැක්කම කොයි වේදනාවක් ඒක චිත්තට බලපාන්නේ ඒ කියන්නේ දකසිත බලපෑමක් කොහෙත් නැහැ. මානසික වේදනාවක් කිසිවක් ඔය විදිහට බලවත් නැහැ. ශාරීරික වේදනාව මානසික වේදනාව බඩ පරිවර්තනය වන්නේ වේදනාව ස්වභාව ධර්මයක් කියලා වේදනාවට ස්වභාව ධර්මයක් වේදනාවක් බාර දෙනවා. මෙන්න මේ විදිහට විශේෂ සංඥා සංඥා සංහාර විඥාන කියන ස්වභාව ධර්ම වශයෙන් හේතුඵල ධර්ම වශයෙන් අවබෝධ කරගන්නවා. ඒවා ස්වභාවයේ සම පරිවර්තනය කරලා ආපසු අපි බාර දුන්නොත් අපි මොකද අපි මේ අල්ලගෙන අල්ලගෙන බදාගෙන ඉන්නේ දැනගෙන ඉන්නේ තමයි සංකාරයන්නේ. ඒ ඔක්කොම පැත්තට බාර දුන්න කෙනා තමයි කියන්නේ අර ඉස්සෙල්ලා මම කිය උත්තර පොලිසෝටි තේරුණේ නෝ කියලා හිතුවා. මතනන ධර්මකාරී ජීවිතයේදී උත්තර පුරුෂ භාවයට පස්සෝ කේවල සත්‍යයට පස්සවාදීවත් නැකෙන මේ ඔක්කොම සබඳන්නේ පැත්තකටම අයින් කරත් යන තමයි හිත නිදහස් වෙන තමයි කේවලියෝ ගැන හිත නිදහස් වෙන එතකොට ලෝකේ ප්‍රමිතියක් කරනවා හිතට කාමකාවක් නැහැ හිත ඉස්සල වෙනවා සාන්ත වෙනවා ඒ ඉතින් බාහිර වශයෙන් ඇති වෙන අරමුණු තුනනේ මේ මුන්දියන් ධර්ම හැමීම නිසා වේදාකාර වේදනා සංඥා ආදී ධර්මයන් පාළියෙන් පාළියෙන් යයි ඒ මොකක්වත් මේ තුනේ අර විමුක්ත භාවයට නිදහස් භාවයට උසිතක් පස්සෝ සිතක් අල්ලන්නේ ඒවා ඔය කාගේ දින ඒක විතර බලපාන ධර්මයක් නෙවෙයි කිසිසේ මේක පිටට ඒකෙන් අල්ලා ගන්න ධර්මයක් වන්නේ මේ විදිහට පරමතරතෝ තමයි ලෞකික ප්‍රඥාව මේක භාවනාවෙන් ලැබෙන ඊළඟ ප්‍රශ්නාවකින් ලැබෙන අවබෝධය නමුත් ලෞකික ප්‍රශ්නාවකින් පවා මේ ධර්මය අවබෝධ කරගෙන යථා පරිදි මේ ධර්මය දැකලා ඒක ස්වභාව ධර්මයේ ස්වභාව ධර්මයේ වශයෙන් ස්වභාවයට බාර කරලා පිට නිදහස් කරගන්නට පුළුවන් වුණා. අත්ේ විශාල සැනසීමක් සහනයක් ලැබෙනවා. සමාගයේ ඔළුව තුළ සබාගෙන ඉන්න මහා විශාල බරක් දෙන්න කිව්වා. දැන් මොකද මේ අතේ විශාල බරක් ඔළුව තුළ ඔබ ඔබ සබාගෙන තියෙනවා. බාරහරෙදිකේ සංකප්පන්දා කියන මේ පංචස්කන්ධේ මහා බරක් කියලා කියන මේ පුත්තේ මේ මහා බර මහා මේ පර්වතේ මේ මහා බර විශාල පර්වත කන්දවල මේ මහා බර මේ සංකප්පන්දේ මහා බර මේක නෑ කියනකොට කියන්නේ ඒ නිසා මේ බර තියෙන්නේ ඒ නිසා මේ ඔක්කොම බර පැත්තකින් කියන්නට පුළුවන් අන්න බාරම් බර පැත්තකින් කියවුවා කියලා කියන්නේ අන්න බාරම් විසන් මෙතන බැදී ඔක්කොම නෑ අන්න බලන්න බාර දැක්කෙන් තියෙනවා. සමාන බෝල් වාක්ම නේද කරනවා වාක්ම සත්‍යය. ඒක බුදුහාමුදුරුවෝ පොගාතන මොකද දෙකක් තියෙනවා. ඔතෙන් තමයි කියන්නේ සත්‍යයේ තියෙන සියලුම කාර්යපතෙන් භාවනා කරන කෙනෙකුට කිසිසේත් මම ගන්න පොඩි නැති නමුත් කර්මන්තර තෝරන ධර්ම කරුණු ප්‍රහේලිව අවබෝධ කරගන්න මේ සබහා ධර්ම සබහා ධර්මයෙන් පරිවර්තනය කරලා බාර දීලා තිබෙන නිදහස් කරගන්නට බතුනොත් ඔය කියපු ආකාරයෙන් විශාල සහනයක් ලබන්නට පුළුවන්. අනෙක් අතින් මේ ආකාරයෙන් බාර දීම නිසා ඒකේ බාර නොදී යන්තාක් සංස්කාර ධන චිතයෙන් ඇතිලා සංසාර ගමන දිග්ගත් වෙනවා නම් ඒ දිග්ගත් සංසාර ගමන නතර කරන්න දක්වන සත්‍යය දෙනවා. ඒක නිසා සැනසීම ඔය ඇඟින් ගැටීම් බැඳීම් මරණය මොකක්ද කියන්නේ. මේවා පොත් සබහා ගන්න වශයෙන් තේරුම් ගන්න තියෙනවා. ඉතින් මේ දක්වා කියපු කරුණ මෙයාට මඩ පිටක් ගැඹුරු වැඩි කියලා මම කල්පනා කරනවා. ඒක නැති ඇති මේ දක්වා කියනක කරුණ ප්‍රතිසංයෝජන එකයි. ස්ථාන මතක දක්වන්නට ඕන. තුන් ආකාරයකින් නොනේ විමසන නිසා බලා දකින්නට අවබෝධ කරගන්න පුළුවන් සමස්තමක් පිළිගන්න. මේකේ සමත් භාවයේ තියෙන ඒකේ දක්ෂ භාවයේ පස්සෝ කරන භාවය ලබන්නට පුළුවන්. මොකද මේ ස්ථානකනේ පංචස්කන්ධ ධර්මයන් පිළිබඳව එක එක ස්කන්ධයන් පිළිබඳ සිදුවෙච්ච ස්ථාන හතක්. මොනවද මේ ස්කන්ධ ධාතේ යන රූපේ ධාතේ වේදනාම ධාතේ සංඥා ධාතේ සංකාර ධාතේ විඥාන ධාතේ මේ ධාතේ කියන එක අදහස් ගන්න මේක රූපේ කියලා දැකීම නෙවෙයි. රූපේ යථා තත්ත්වය යථා පරිදෙතුන. රූපය අනිත්‍ය වශයෙන් දකිනා, දුක් වශයෙන් දකිනා, අනාත්ම වශයෙන් දකිනා, සුභ වශයෙන් දකිනා, ශූන්‍ය වශයෙන් දකිනා. රූපේ නාමීත ධර්මයක් කියලා දකිනා, රූපේ රාගය ඇති කරගැනීම සඳහා හේතු කරගත්තේ නීත ධර්මයක් කියලා දන්නවා, විරාග ධර්මයක් කියලා. රූපේ නිරුද්ධ කියන ධර්මයක් කියලා දකිනා, රූපේ පටිච්ච සමුප්පන්න හේතු වෙනකට ධර්මයක් කියලා දකිනා. ඥාති නිදාකාරයේ දකිත ආකාරය මේ වචනේ කියනවා. එතකොට ඒ වගේම වේදනා සංඥා සංකාරයක් දැතියි. ඒ වගේම ඒකේ සම්මතය තියෙන හේතු මේ කොටස් මේ පරිසන්න දන්නා ඇති හේතු. ඒ නිරෝධ ගාමී ප්‍රතිපදාව දන්නා. ඒ නැති කිරීම ප්‍රතිපදාව සත්‍ය සමාධි ප්‍රඥා වෙන මොකක්ද මේ. එතකොට ඒක තුළින් ඇති වෙන නිරෝධය දකින රූප නිරෝධ වේදනා නිරෝධ සංඥා නිරෝධ ආදී ධර්ම. ඒ හත් ආකාරයෙන් දක්ෂ භාවය ඇති කරගන්න. මේ දක්ෂ භාවය ඇති කරගන්නට ඒවා පිළිබඳ මනමින් මෙවැනි ධර්මයක් පහලාරි පොතපතින් අවබෝධ කර ගන්න ආදී ඒක තේරුම් අරගෙන නැවත නැවත නොවනේ දුන්නසලා විමසලා බලලා සමාන පැහැදිලිව සත්‍යය අවබෝධ කර ගන්න මේක තමයි රූපේ මේ තමයි සෝත සමුදය ආදී වශයෙන් ඊට පස්සේ භාවනාවෙන් ප්‍රායෝගිකව දක්වනවා මේ අවබෝධය කරගන්න එතකොට තීරුවට පරීක්ෂණ කියලා තියෙන තුන් ආකාරයක පරීක්ෂණ කරනවා සමහර දේ ඒ තුන් ආකාරයේ දහසෝ දහතු වශයෙන් එක්කෝ 15000ක් වශයෙන් දෙනවා නැත්නම් 12000ක් වශයෙන් දෙනවා තවත් ආකාරයක් තියෙනවා ඊළඟට ආයතන වශයෙන් සම්බාහිර ආයතනයක් සහ ආධ්‍යාත්මික ආයතනයක් වශයෙන් ලැබෙනවා ඊළඟට පටිච්ච සම්පදාය වශයෙන් හේතුඵල වශයෙන් නැත්නම් අවිද්‍යාපත්‍ය සංඛාර ආදී වශයෙන් මේ පටිච්ච සම්පදාය වශයෙන් මේක අවබෝධ කරනවා මේ විදිහට කරපු වෙනාට සහත් ඵලය දක්වා සෙසු සියලුම මාර්ග ලබන්නට පුළුවන් කියන එකයි මේ දක්වා කියන කතාවේ තියෙන සාරාංශය. අවසාන වශයෙන් මේ කතා මේ ජීවිත දෙකට කරගත්තේ ධර්මයා. මොකද මේ හැම කර්ම හේතුඵල ධර්මතාවයන් ස්වභාවික ධර්මතාවයන් ඒ අපේ නොදැක්ම ධර්මයේ ස්වභාව ධර්මයන් ස්වභාව ධර්මයන් වශයෙන් පිළිගන්නට මම කියලා මගේ කියලා ආත්ම කියලා නොයෙක් ආකාරයෙන් විවිධ ආකාරයෙන් ඒවා උපාදාන කරගෙන කටයුතු කිරීම නිසා සසර දිග්ගැස්සෙනවා සිතන මහා විශාල මොකක් බලන්න වෙනවා. ඒක නිසා මේ ස්වභාවයේ ධම් සම්බන්ධතෝ සමාධිය වෙනවන අවබෝධ කරගෙන මේවා පොදු ස්වභාව ධර්ම පමණයි වෙන මොකක්වත් නෙවෙයි කියන එක ස්වභාවයේ ස්වභාවයට මාර්ග කරන්න කියලා කියනවා. එහෙම කළොත් මෙලොව වශයෙන් උත්සාහකක් ඒකාන්ත වශයෙන් නිවන සංසිඳීමට ලැබෙන ඒකාන්තම ක්‍රියාවලිය සංසාර ගමන කොට කර දෙනවා කියන කතාව තියෙනවා. හොඳයි එහෙනම් කල්පනා කරන මේ දක්වා මේ ධර්ම දේශනාවක් කරලා බුදුරජාණන් වහන්සේ බුද්ධ පූජාව ලැබුවා. සංඝයාට දානය දීමේ පූජා කළා. මේ ආකාරයෙන් දස් කරගන්නා ප්‍රසන්නසක් දෙතන අපටත් මේ ස්ථානයේ දක්ෂභාවය ලබා ගැනීමට මේ තුන් ආකාරයෙන් නුවණ විමසීම සාදකලා අවබෝධ කර ගැනීමට සත්‍ය දේවය සත්‍ය තුනේ ඒකාන්ත වශයෙන් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග වැනි චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න මම මේ සැලසීමට මේ සරල සත්‍යය හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි. දේවාදන සීලස් නිච්ඡම් වද්ධා කතායන සත්තාරෝ ධම්මා වද්දන්ති ආයුන්නෝ සම්මලං ආරෝග්‍ය සම්පත්‍ති සම්ම සම්පත්‍ති නිරතෝ නිබ්බාන සම්පත්‍ති ඥාති සමින්දතු සුපත්තේවා නිවසලතුවා